හොඳයි එහෙනම් කාල වේලාව ගොඩක් ඉක්මනින් පවතිනවා. අපි අද දවසේ මේ 2022 දෙසැම්බර් 31 වෙනි දිනය නිසා අද ධර්ම සාකච්ඡාව නිමාවටපත් කරමින් සියලු දෙනාටම ලබන්නා වූ 2023 වර්ෂයට ආශිර්වාද කරමින් තිරිත් සූත්‍රයකුත් සජ්ජායනා කරන්නට අදහස් කළා. එහෙමනම් මේ වසර දෙකක් මුළුල්ලේම අපි සමග එකට එකතු වෙලා අපේ අනුරුද්ධ හාමුදුරුවන් රාජපුරේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ ආරාධනාව පරිදි තමයි විශේෂයෙන්ම මේ තරුණ පිරිස එකතු වෙලා අපි මේ ධර්ම සාකච්ඡා පටන් ගත්තේ. ඉතින් උන්වහන්සේ ඇතුළු මේ වසර දෙකක් මුළුල්ලේ සහ සම්බන්ධ වූ සියලු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම ඒ තරුණ පිරිස ඇතුළු සහ සම්බන්ධ වූ සියලුම පින්වත් පිරිසටත් ඒ වගේම මේ Zoom තාක්ෂණය සහ අන්තර්ජාල පහසුකම් පවත්වා ගන්නට දායකත්වයේ දරූ සෑම සියලු දෙනාටමත් මේ කටයුතු සංවිධානය කරන්නට මෙහෙවන්නට අප කැප වුණු ඒ තරුණ දූ දරුවන් සියලු දෙනාටමත් කෘතඥතා පූර්වකව ආශිර්වාද කරමින් මේ සහ සම්බන්ධ නොහැම දෙනාටම වගේම ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටමත් ලෝකය පුරා ජීවත් වෙන ගිහි පැවිදි සමස්ත මනුෂ්‍ය වර්ගයාටත් මේ ලබන්නා වූ 2023 වර්ෂය නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා හැම දිනාගෙම සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගෙන Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න ආත්මාර්ථය පරාර්ථය පිණිස කැප වෙන්නට හැම දිනාටම ශක්තිය ලැබේවා කියන ආශිර්වාදයේ පෙරදරි කොටගෙන අපි පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරනවා පිරිත් අහගෙන ඉන්න කැමති අය පිරිත් අහගෙන ඉන්න පිරිත් සජ්ජායනා කරන්න කැමති අය ඒ අදිෂ්ඨානය ඇති කරගෙන තමනුත් ඇතුළු තමන්ගේ නිවසේ අය ගමේ රටේ ලෝකයේ සමස්ත ජනතාව අරමුණු කරමින් ඒ සියලු දෙනාගේම සිත් සතන් නිවේවා අපේ රටට වගේ මුළු ලෝකයටම මතුවලා තියෙන මේ ආර්ථික අර්බුද ඒවා සමනය වෙලා යුද ගැටුම් සමනය වෙලා හැම දිනාටම කායික මානසික සුවය සහනේ වගේම ආත්මාර්ථේ පරාර්ථේ සඳහා ක්‍රියාත්මක වෙමින් සුවසේ ගුණනුවණ වඩන්න ශක්තිය ලැබේවා කියන ආශිර්වාදය අදිෂ්ඨානයේ ඇතිව අපේ මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමු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 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම් භිතත්තං වා ලෝමහංසෝ නහෙස්සති ඒතේන සච්ච වජ්ජේන සුත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු කරණීය මොත්ත කුසලේන යං තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලහුක උත්තේ සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යං සුඛිනෝ වා කේමිනෝ හුන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචිපාන භූතත්තේ තසාවා තාවරාවා අනවශේෂා දීඝාවා යේ මහන්තාවා මච්චිමා රස්සකානුපතෝලා දිඨාවා ඒවා දිඨායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා න පරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි භාරෝසනා පටිඝ සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යථානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසු මානසං භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උද්ධං අතෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වාසයානෝ ආයාව තස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිංචානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ ධම්නහි ජාතු ගබ්බසෙයං පුනරේති ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතෝ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 පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ලබන්නා වූ 2023 වර්ෂයේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා සුවසේ ගුණ නුවණ වඩන්නට කාය ශක්තිය චිත්ත ශක්තිය ඥාන ශක්තිය නොමදව සැලසේවා කියලා ආශිර්වාද කරමු හැම දිනාටම පෙරවන් සරණයි දස බලයන් වහන්සේ නැමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාවෝ බොහෝ කල ගලා බස්නාසේක්වා බුද්ධ පුත්‍රයන්න් වහන්ස ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් පිරිත් සජ්ජායනෙන් අප රැස් කළ සියලු කුසල ඵල රාශිය පාරමී දම් මුහුකුරා ගොස් උතුම් බුද්ධ සභා මණ්ඩපයක ඒ වූ උතුම් ප්‍රාර්ථනීය බෝධිය සුඛ ප්‍රතිපදාවෙන්ම සාක්ෂාත් වන්නටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු